ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා මතක ගී දහසක් තිලින කළ ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී යලි කියවන ස්වදේශීය රටා හදේ කොතැනක හෝ පේරුවල බලතර ගම වට කර තිබූ හෙට්ටිගොඩ බෙලත් ඒ හරහා ගැලූ ගඟත් ගඟේ ගොඩ රබර සහ කුරුඳු යාය එමෙන්න ඔබවත් වනරොදත් නැවූ චමත්කාර සිහිල් දසුන් ඔහුගේ කලා දිවියේ ආනන්දනීය ශාස්ත්‍රාලය විය. ඒ ගඟෙහි කතා කරන මානුද ඔබවත් මෝකලානේ හිනහවෙන ගහකොළද ඉරමල මුදුනේ පිපුණ දොඹ මල්ද දොඹ ගහ මුල නෙළුම් රටාද ඔහුගේ ගම්පියසේදී ඔවත් ඉන්දය බාල වියෙහි විදි ඒ ස්වභාව సౌందර්ය හා මුසු වූ ජීවන අධ්‍යක්ේ සිය උපවිඥානෙහි කිඳා බැසගත්තේ නොසිඳෙන නිර්මාණ කඹලකට උල්පත් මවමි 70 දශකයේ මෙරට සාහිත්‍ය ප්‍රබෝධයේ පෙළඹ වූ මගක් ඔහු තෝරාගත්තේය. වලතර පාසල් වත්තේ රබර් ගසක් මුල වාඩි වී වනපොත් කළ ලෝ වැඩසඟරාවද පුදුගුණ අලංකාරයේද පසුව ඇසුරට ලොල් වූ සද්ධර්ම රත්නාවලිය අමාවතුර බුත්සරණ සාහිත්‍ය පොතපතද ඔහුගේ නිර්මාණ රටාව සංස්කරණය කළේය. පුවත්පත්වලට ලිපි ලියමින් දින දින සිය ලැබීමේ හැකියාව හා දැනුම් කෝෂය පූර්ණ කර ගැනීමට එතන වෙහසිය. 70 සාහිත්‍ය ප්‍රබෝධය සමග වැළඳගත් සමාජීය දුර්භාග්‍ය ඔහුටද බලපෑම් කළේය. තුන්විය සමග ඇල්ලී ගිය ජීවිතාත්මය තුළ ඔහුට ශේෂ වූයේ ආත්ම ශක්තියම පමණයි. කෙසේ වෙතත් ඔහු ඉතික්කා ගමන් මඟ වෙනස් වන්නට වූයේ සුදර්ශී සංස්කෘතිකාරාමයට පිවිසිතින් සිටයි. සුදර්ශී විහම වූ සජ්ජන මිතුරන් කිහිප දෙනෙක් ඔහුට හෘද සමීප විය. වෙනස් ගුවන්විදුලියේ සරණගී වැඩසටහනට ගීතයක් ලිවීමේ අවස්ථාව ඔබට ලැබේ. අරාජික රජදහනක තනි වූ පුරවැසියක් වෙනුවෙන් ඔබ ලියෝ ගීය. එකීය මුල්ම කියවිය රෝහණගේ හඬින් එකීය ඇයි. යයි මාද රජදානත අම්මේ ඔබ මා ඇරගියලා සිට අරාජිකයි මා නාගේ ඔබ දැන සිටියේ නෑ අම්මේ අරාජිකයි මා මේ එතක් පටන් කතාවයි. විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවයෙන් ප්‍රවීණ ගීත රචක කුමාරදාස සබුතන්ත්‍රයේ යලි කියවන ස්වදේශීය වටා මෙලෙස අරඹමු. මේ කියවීමට දැන් අපේ සූදානම්. 6 වෙනි මැදිරියේ සුපුරුදු ස්ථානයේට මගේ මේ හැරයුම අද කියවීමට එක්වන කුමාරදාස සපුතන්ත්‍රී අදේ හැමදා ලැබුණගත් ප්‍රිය මිත්‍ර සමාජයට සහ ඔහුගේ නිර්මාණ සැකෙන්න මුල් මැරයුම අපේ හදවතට දැනෙන ගීසිය ගණනක් වියෝ ආනන්දයේද ප්‍රඥාවද අපට සමීප කළ ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී මහත්මාණන් වහන්සේට වේදිකාවට පැමිණෙන. ඔහුගේ ගීත සාහිත්‍ය අගයන්නට හැකි කියවීමට හැකිවන්නේ ගීත පිළිබඳව සාහිත්‍යමය දැනුමක් අහිත වූ ඔහුගේ ගීත වලටද ප්‍රිය කරන්නා වූ විද්වතෙකුට එබැවින් අපි ආරාධනා කරා සපු ගී ගැන කියවන්නට ප්‍රවීණ ගීයකාව්‍යකාර රත්නශ්‍රී විජේසිංහන්ට ඊළඟට කුමාරදාස පුතන්ත්‍රේ නිර්මාණ සමාජයේ සහ මිත්‍ර සමාජය වෙනුවෙන් ඔහුත් එක්ක මුල්ම නිර්මාණවල සිට මේ දක්වාම නිර්මාණ කාර්යවලි යෙදී සිටිනා වූ නිර්මාණකරුවන්ට ඔහුගේ ප්‍රිය මිතුරන්ට මගේ මුල්ම හැරවීම ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහ මහත්මයා ඔබතුමන්ට මේ වැඩසටහනට ඔහුගේ නිර්මාණ තකින් ප්‍රිය මිතුරන් අදටත් නිර්මාණ කරමින් නිරතව ඉන්නා වූ අය කිහිප දෙනෙක් සහභාගී වෙනවා. එනොත් මා දැන් ආරාධනා කරන්නේ ප්‍රදේශ රටා සමගින්න නිතර බද්ධවන යැවීමට එක්වන මුල් වැඩසටහන සිටම අද සපුතන්ත්‍රයේ නිර්මාණ වංශාවලිය කියවන්නට එක්වන ප්‍රවීණ සංගීතවේදී එඩ්වර්ඩ් චයිකොඩි මහත්මයාට. එසේනම් කුමාරදාස සපුතන්ත්‍රී මහත්මයාගෙන්ම කියවීමෙහි පළමු විනාඩියටම ප්‍රවේශවන. ඔබ මේ ආයතනයේ සේවකමින් අවදීදී අපිට වැඩි කතා කිරීමට අවස්ථාව ලැබුණේ ඔබ වැඩිම කතා කරන පුද්ගලෙකු නොවන බව තමයි අපි දන්නේ. චිත්‍ර සමාජයට වඩා වෙනස් වෙ හැකියි. ඉස්සරත් එහෙමද කියලා මම දැනගැනීමට කැමති පසුව. ඔබ ගීත රචකෙක් වෙන්න එන හීනක් ඔබට තිබ්බද? කැමැත්තක් තිබ්බද ජීවිතේ මේ කායන පරමාර්ථයක් තිබ්බද ගීත රචකෙක්ම වෙනවාය කියන. නෑ ඇත්තටම එහෙම විශේෂත්වයක් තිබුණේ නැහැ. පාසල් අවදීදී මා පොත්පත්වලට සංගාවලට කවි ලිව්වා. හතරපදේ කවි. ඒකෙන් තමයි මම පටන් ගත්තේ කවියෙක් හැටියට මට ශක්ති ප්‍රමාණය මොනවයි කරන්න ඕන කියලා. ඉන් පසුව ජනප්‍රිය වුණු විසද කාව්‍ය සම්ප්‍රදාය එනකොට මගේ කවි ලිවීම ටිකක් අඩු වුණා. දේරුවල එස්.ටී. කුමාරදාස නම් තමයි මම ලිව්වේ. ඒ කාලේදී මගේ පාසල් මිතුරෙන් මිතුරු මිතුරයන් ඒ වගේ කරලා මට කතා කළා. පාසල් ගුරුවරුන් මට සුව ප්‍රාර්ථනා කළා. ඒ මට උදාහිරයක් වුණා. ඒ අනුව මම උගද්දොට කවි ලියීම දියුණු කළා. ඒ කවි ලියීම තමයි මම හිතන්නේ මට ගීත රචකයෙක් වුණාට පස්සේ අධ්‍යක්ෂකව එකතු කරගන්නට වද්දුවට මට පහසුවක් වුණේ මගේ මුල් කවිත්වය පිළිබඳව මල්තුව තිබු හැකියාව නිසා. ඒකෙන් තමයි මම පටන් ගත්තේ. ඊපස්සේ කොළඹ එනවා. කොළඹ ඇවිත් ඒ ජීව ජීවිත කතාව අපි යම් ප්‍රමාණයක් කතා තිබෙනවා. ඔව්. ඉන්පස්සුව කොළඹට ඇවිල්ලා මගේ තාත්තා කෙනෙක් හිටියා කිරිපත්ගොඩ එතුමාලඟ නැවතිලා ජේතවන විශ්වවිද්‍යාල පිරිවෙනේ අමස්සිට එකේ මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉන්න අවදී තමයි මට කොටියෙන් ප්‍රදේශයේ ඉන්න එක්තරා දේශපාලන ව්‍යාපාරික ඒ කාලේ ජනප්‍රිය වුණා. 70 ගණන්වල ජාත්‍ය වුණ දේශපාලන ව්‍යාපාරික ප්‍රබල සමාජික කීතෙන් මට මුණ ගැහුණා. මම ඔවුන් එක ඉගෙනීමට අමතරව මම මේ දේශපාලනය කළා. තරතරටම ගියා. කරන්න පුළුවන් හැමදේම කළා. මගේ ඉගෙනීම කටයුත්තත් අතපසින් ඉගෙන තමයි. ඔක්කොම කරගෙන ඇවිල්ලා මම අවසානයේදී පොඩ්ඩක් කල්පනා කළා මේ මොකද කරන්නේ කියලා. ඒ කලකිරීම උඩ ඒ නිරාර්ථක ධ්‍යානය අතහැරලා දාලා ඉන්පසුව නිදහසේ අවුරුදු 5ක් 6ක් පමණම ගත කළා. පසු මට රැකියාවක් අවශ්‍යතාවයේ දැනුණා. ඒ අනුව මම පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කළා. ඉන් පසුව ගොනුල් සංස්ථාවට මට ඇතුළත් වෙන්න ලැබුණා. සංග්‍රහ සංස්කාරවල හැටියට. ඒ කටයුත්ත මම කළා. කරගෙන ඉඳලා ඉන් පසුව ව්‍යාපාර කටයුත්තකට මම අත ගැහුවා. මුද්‍රණ කටයුතු. ඒකෙන් මට ලොකු ලාභයක් තිබුණා. මගේ ජීවිතේ ගමන් මම වදුරට ඒකෙන් වෙනස් වුණා. ඉන්පසු තමයි මම දර්ශී කලාසනයට සම්බන්ධ වෙලා එහි කටයුතු වල යෙදලා හිටපු රෝහණ විසිංහ, සුනිල් ඉදිරිසිංහ, ඒඩ්වඩ් ජයකුඩි, බණ්ඩාරතාවුද, කුලත් ආර්යවංශ වගේ ලක්ෂ්මණ විජේසේකර වගේ හුඟක් මිතුරන් මට එහිදී මුණ ගැහුණා. ඔවුන් එක්ක මම වදුරට කතා බහ කළා. ඒ කතා බහ තුලින් තමයි මට උන්ගේ ආරාධනෙම ගීත ලියන්නටත් ඒව රස දින්නට අවස්ථාව ලැබුණේ. ඒකෙන් තමයි මම ගීත රචකෙක් හැටියට ඔබ අදට එන්න ආරම්භ කළේ එතනින්. කඳු යායේ සීතර සඳ සීලිලා නිල තරු යායේ නිල තරු චන්ද්‍රසිංහ මහත්මයා මුල්ම ඕලියෝ ගීත අතර නොබේ ගීත අතරලත් මුල්ම ගීතේ පස්සෙන් පස්සේ පුදුමාට තමයි ගීත ලැබෙන ජනප්‍රියත්වයේ කරාගෙන යන්නේ ඒ ගීතවලින් ඔබ එවක ඉඳලා අද දක්වාම ඔහුගේ ගීත විශාල ප්‍රමාණයක් ගාන කළා මුල් අවධියේ ගත්තම ඔහුගේ ගීත ජනප්‍රිය වෙන්න හේතුණයි කියලා ඔබතුමා හිතන්නේ මොකද්ද ඔහු දීපු මුල්ම ගීතම එතරම් ජනගත වෙන්න හේතුව මුලින්ම ගායනා කළේ 1980 චන්දල මණ්ඩල කියන ගීතය තමයි අපුගේ මට අද මේ උතුම ගණේ කලාකරුවෙක්ගේ අගයීම් යුතුලක් කරන මේ කතිකාවතක් පැවැත්වෙන මේ අවස්ථාවේ මේ මට අවසර දෙන්න මගේ ආදරබර වචනයෙන්ම සපෝ කියලා අමතන්න. නැත්තම් ඊට වැඩිය මෙවැනි සභාවක ඊට වැඩිය උත්තමාර්ථයක් දීලායි මම කතා කරන්න ඕනේ. නමුත් මට බොහොම ලෙන්ගතුයි. මම ඒක නිසා මට අවසර දෙන්න සපෝ කියලා කියයි. ඉතින් 1980 තමයි මම සපෝගේ චන්ද්‍රමණ්ඩල ගීතය ගැයුවේ. මේ ගීතය නිර්මාණය වුණේ සපු ඉස්සල්ලාම මට ගීතයක් ලිව්වේ 90කට. ඉස්සල්ලාම රෝහණ වීරසිංහයන් අනුනිර්මාණය කරලා ඒ තනුව තමයි සපුට දුන්නේ වෙන්න ඒ වෙනකොට සපු පදමාලාවක් මට ලබා දීලා තිබුණේ නැහැ. ඒ කාලේ මේ දැන් කැසට් පට එන්න එන්න කලින් තාක්ෂණයේ තිබුණේ මේ ඔය ලොන් ප්ලේ කියන තැටිවලට පස්සේ ගුවන් විදුලියට පස්සේ මේ EP තැටියක් ආවා. තමයි වෙළඳපොලේ තිබුණේ ඉතින් මගේ මිතුරු කැලක් එකතු වෙලා දීපී e සැටයක් කරමු කියලා යෝජනාවක් අනුව තමයි කෙරුණේ. ඒකට සපු මුල්ම ගීතය චන්ද්‍ර මණ්ඩල කියන ගීතය තමයි ලිව්වේ. ඒක තනුවකට ලිව්වේ. ඉන් පස්සෙ ඒ දීපී e සැටියට අඩංගුණා පාට දේදුණු සේදිලා කියන ගීතයත්. ඉතින් මම සඳකඩ පහන ගීතය 1973 ගැයුවට පස්සේ මේ කිසියම් ඊටත් මාව හඳුනාගත්ත තවත් තවත් පියවරක් උනේ ඔය EP එකේ ආපු ගීත. ඒ ගීත තමයි චන්ද්‍රමණ්ඩල බැද්ද වටින් මෝදු වෙලා පාට දේදුණු රත්නාරි වංශයන්ගේ අනිකලේ කවුරුන් දුම්මගේ සමන්නාත අවුදු මහත්මයාගේ කවුරුන් දුම්මයි කියන ඔය ගීත හතරෙන් තවත් මට ලොකු ආලෝකයක් ලැබුණා. ඒකිනුත් ඔය චන්ද්‍රමණ්ඩල කියන පාට දේශන ගීත දෙක හරියට ජනප්‍රිය වුණා ඒක. ඒක කොච්චර ජනප්‍රිය වුණාද කියලා කියනවනම් මේ ඒක මේ බොහොම මේ මං හදලා කියන කතාවක් නෙමෙයි අත්දැකීමක්. ඒ ගීතය කොච්චර ජනතාව අතරට ප්‍රචලිත වුණාද කිව්වහම මේ මගෙන් අහන්න ගත්තා මේ සමහරු නැන්දම්ම කල්ද කියලා. ඒක තමයි ප්‍රචලිත වුණා. ඔව්. පුදුමාරේ මන්දේමක් නෑ. චන්ද්‍ර මණ්ඩල පැද්ද වටින් මෝදු වෙලා කලු නැන්දගේ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා මල මඩල පැත්ත වටින් මෝදු වෙලා කලු නැන්දගේ දුව යන්ත ගියා බැල්ම හෙලා බැල්ම හෙලා මරු පැලේ අඳුර පිරේ මගේ පැලට වරෙන් අනික තෝඩි නංගේ පාලු පැලේ අඳුර පිරේ මගේ පැලට වරෙන් අනික තෝඩි නංගේ චන්ද්‍ර මණ්ඩල බැද්ද වටින් මෝදු වෙලා කලු නැන්දගේ දුව යන්ත ගියා බැල්ම හෙලා බැල්ම හෙලා හිතට මගේ පාළු දැනේ නගේ දුරුතු හනේ සීල වගේ තනි හිතට මගේ පාළු දැනේ නගේ චන්ද්‍ර මණ්ඩල වැද්ද වටින් මෝදු වෙලා කලු නැතුව එතුමන්ගේ ගීත අපට වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නට හැකි විශේෂයෙන්ම ප්‍රේම ගීත ඉන්පසුව එතුමන් දේශාභිමාන ගීත, උදා ගීත, අදටත් උදා ගීත වැඩිම ප්‍රමාණයක් පුදුමා රචනා කරපු ගීත තමයි ගුවන්විදුලින් වාදනය. අපි දැන් අනිත් නාලිකාවලින් වාදනය කරනවාද කියලා. අපේ වාදනය වෙන්නේ බුදු ගීත, මෙවැනි ගීත. ප්‍රේම ගීත රචනා කිරීම කියලා සපුතන්ත්‍රී ලකුණ ඔබතුමන් හඳුනාගන්නේ කොහොමද? මම කැමති නැහැ හිමා මේ ප්‍රේම ගීත වලට විතරක් කරන්න මේ සපුතන්ත්‍රීගේ ගීත රචනා කලාව. ප්‍රේම ගීත වලදී විශේෂ අවස්ථාවක් වෙන්නනවා තමයි. මම හිතන්නේ හැම ෂේප් එකම සපුතන්සේ ලකුණක් කියලා එකක් ඔහු අඳවල තියෙනවා. ඒකට හේතුව තමයි සපුතන්සේ රෝම සඳහන් කරන විදිහට කවිය පිළිබඳ අභ්‍යාස අධ්‍යක්ීම් ඇතිව ගීත රචනයක මේ ඔකියුවේ හැබැයි යුපද කාව්‍ය රචනා කළා කියලා නිදහස් ප්‍රාකෘතික රචනා නෙමෙයි. කොහොම වුණත් කවිත්වය තමයි මේ කොතන තියෙන්නේ. ඒ කවිත්වය තමයි ඔහු අරගෙන ඉන්නේ. 70 දශකයේ ජනප්‍රිය වුණු කුලරත්නාරේ වංශ අජන්තරණසිංහ සුනිල් සරත් පිල්ලා සුනිල් ආරත්න වගේ ප්‍රමුඛ පිළි රචකයන් අතර ඔහුටත් ප්‍රමුඛයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ කවිත්වය සහිත ගීත රචනා කලාවක් ඔහු බිහි කළ නිසා. එහි ඔහුගේ අනන්‍යතාවක් තිබුණා. අනන්‍යතාව කියන්නේ ප්‍රේම ගීත විශේෂයි. දැන් ප්‍රේමයේ කියන අති සූක්ෂම මනෝභාවය ගීත රචකයෙක් කොහොමද පරිහරණය කළ යුත්තේ කියන එක ඔහු ඔහුගේ නිර්මාණ වලින් ඕනකටත් වඩා මම හිතන්නේ පැහැදිලි කරලා තියෙනවා. අනෙක් කාරණේ තමයි ඔබට තිබිච්ච සමාජ දැක්ම ඔය ඉස්සර විදියට ඔහුගේ දේශපාලන ඥාතියක් මම හිතන්නේ ඔබට නරකක් කළා නෑ. ඔබට හිතවත් අධ්‍යයනය කරලා තියෙනවා. ඔබ දේශපාලන සවිඥානිකත්වය කියන එක ලබා දීලා තියෙන්නේ. ඔය අපතේ ගියා ඒ සලකන අවුරුදු 5 ඇතුළත ඒ කාලේ ලබාගත් දැක්ම නිසා තමයි ඔබට පුළුවන් වෙන්නේ මලින් මලට වගේ ගීතයක අතිශය ගැඹුරු සමාජ දේශපාලන කතන්දරයක් වශයෙන්ම සිත් කරනා සුළු රමණීය ආකාරයෙන් කියන්නේ. ඒක කියන්නේ මම මේ හිමා මෙහෙමයි. දැන් බිබී ඇලිස් කරන වගේ කවියෙක් 40 ගණන් වල 50 ගණන් වල ලියනවා ගස්මදින්න කියලා කවියක්. ඒකේ තියෙන්නේ ඉන බැඳ ලැබු කැටේගෙන පිළියා පතුර සමාජයට දෙන්නට මත් වෙන වතුර. පිහිසුණු ගමන් යන විට අතුරෙන් අතුර විනෝදයක් හැම ඇති වේවිද මිතුර. ඒක තමයි කියනවා ධනපතියෙකු වෙන්ටදී මිනිහෙකුට ඊට ඔබ ජීවිතේ ඉල්ලා ඔය හැමේ උඩ කියලා. ඉතින් ඔය දස්මදෙන මිනිස්සුන්ගේ ජීවිත කතා ප්‍රවෘත්තිය බොහොම ඍජුව ආවීමේ ගුණ තරමක් අඩු කරලා ඉස්සර කවියක් කිව්වේ. නමුත් ඔහු එක අතිශයින්ම රමණීය විදිහට ප්‍රතිනිර්මාණය කරනවා. ඔහු කියනවා මලින් මලේ පැණි පෙරෝට පන බමරුන් නොවේ. ඊළඟට ඔහු කියනවා සෞදියේ පෙරණ මහ පොළොවට අපි දහඩිය වඩන්නේ. ඔය විදිහට මේ යථාර්ථයට රමණීය ගීතෝක්ති බවට පත් කරන්න පොඩි පුළුවන්. හිතේ ගින්න තවුලාගෙන සුරතල් පොඩි සෙවුන්නේ උසේ ගින්න කනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි පැලිලයි පුදින මල් කලන්නේ අපේ දුකට හඳන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ මලින් මලට ඉදිලුණාට සමනල සින්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බබ දුන්නෝවේ මලින් මලට ඉගිලුණාට සමනල ඉන්නෝවේ අපි මලින් මලේ පැණි පෙරුවට මන බමරුම් නොවේ අහසින් වඩින පින ලැබිලයි උඩසක් මන් කරන්නේ පෙළහර පාන්නයි කිසිසය පුවනේ සැරි තරන්නේ නැති බැරි කමයි උඩු උලගේ ලනු දෙපොටින් දැනෙන්නේ සෞදිය පුරන මහ පොළොවට අපි දහදිය වඩන්නේ මලින් මලට සිගිලුනාට සමනල ඉන්නෝවේ ඒකම මම හිතන්නේ අපකල්පී ඔබ විශේෂ කොටක් කරන ප්‍රේම ගීත කලාවේ වරිදක්ෂේ. දැන් අර ඊට කලින් මම කැමති අර සුනිල් කතා කර සුනිල්ගේ පළමුණ ගීතය චන්ද්‍රමාලා ගීතය ගැන කතා කරන්න. දැන් ওই ඉංග්‍රීසි කාව්‍ය සම්ප්‍රදායක් තියෙනවා පැරඩි කියලා. පැරඩි කියන්නේ හාස කාව්‍ය කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ජනප්‍රිය කවි වලට ගීත වලට අපි වෙන වෙන වචන දාලා හාස්‍ය ජනක වචන දාලා කියනවා. මම අහලා තියෙන විදිහට නම් ඕකේ තනුවක් නිර්මාණය කරලා තියෙන එහෙමයි කියලා. ඒක කියන්න බෑ. එහෙනම් මෙතන පුළුවන් එකක් නෑ. කොහොම හරි ඒ අනුව තමයි සපුතන් විශ්ව තියෙන්නේ. යන ඔබට පේනවා ඔහු අති දක්ෂතම නිකම්ම නිකම් මේ අනුවකට නාද ආකෘතියකට වචන වාර්තු කරනවා නෙමෙයි. තේරුමක් කියන විදිහට මේ කියන්නේ. කියන්නේ හැඟීම් භාවයන් දනවන විදිහට නිරන්න මම දැනගෙන ඉඳිට දක්ෂතමේ දක්ෂතමේ හිටියා රජන්තරාල සිංහල දක්ෂයයි ඒක. ඒ වුණාම සපුතල්පේ මේකට බොහොම දක්ෂයෙක්. නැත්තම් ওই වගේ රමණීය ගීතයක් නිර්මාණය වෙන්න ගියත් නැහැ. ඒ වගේම ප්‍රේමයේ පිළිබඳ හැඟීම් කියන ගියාම සපුතන්ත්‍රී අතිශයම සූක්ෂම කවියෙක් වෙනවා. මම දන්නවා අද මේ ගීතවලිය ගීත ගායනාවෙන් නියමිතව තියෙනවා. දීපිකා ගායන වල්රාත්‍රි කියන ගීතය ප්‍රේමයේ ප්‍රයෝගයේ ප්‍රලම්භය පිළිබඳව අතිශයම සූක්ෂම කල්පනාවක් කියනවා. ඒ වගේම තමයි හදේ කොතනක හෝ කියන ගීතයත්. ඒ ගැන පස්සෙත් කතා කරන්න තියෙනවා. නිසා ඒ ගීත දෙක උනත් පමණක් උනත් ඇති සපුතන්ත්‍රයේ ප්‍රේමයේ පිළිබඳ ඔහුගේ භාෂා වාදනය හඳුනාගන්න. මම හිතන්නේ ওই කරුණ ඇති කියලා මම හිතන්නේ. කතා කරන්න තියෙන ඔබ දිගටම ධානය ගැන මම මැදට පයින්නවා. ඒක වෙන වෙන වශයෙන් කතා කරන්න තියෙන දෙයක් ඔබ පළවෙනි අවස්ථාවේදීම මගේ නුදුර ගන්න තාපොත්. අපි මුලින්ම ගීතයක් අහන්න ප්‍රියයි සුනිදර සිංහ මහත්මයා ඔබතුමාගෙන් ඉස්සර අපි පාසල්ගේ කාලෙදි මේ ගීත වැඩි කාලක නෑ. නමුත් ඒ ගීත එදා ඉඳලම අද දක්වා මෙතරම් ජනප්‍රියව තියෙන්නේ කොහොමද කියන එකයි අපි හිතන්න අවශ්‍ය වෙන්නේ. මේ පද, තනු, ගායනය මේ හැම දෙයක්ම. ඉස්සර මං ගියේ ගීතේ නිර්මාණය වුණේ ගුවන්විදුලි මං සංස්ථාවේ සරලගේ වැඩසටහන කරද්දී. ඇත්තටම දැන් මේකේ තියෙන මේ පොදු බව, විශ්වසනීය බව මේ මේක මගේ ජීවිතෙත් දැන් සපෝ කියන්නේ ඔහුගේ මේ ගීත නිර්මාණ වුණු පරිසරය ගැන ඔහු කතා කරනනේ සංකල්පනාව ලැබුණේ කොහොමද කියලා. ඒක මගේ ජීවිතයට සම්බන්ධයි. මගේ දැන් ඔය ගමන් මගල්ලා ප්‍රසංගයක් කරනකොට මට මේ ඉස්සර මංගියේ පාසල ඇරලා ගීතේ බැහැර වෙන්න බෑ. මොකද මගේ කුඩා කාලේ මේ තියෙන්නේ. අපි ජීවත් වුණු පරිසරේ ඒ කාලේ ওই තරම් ගොඩනැගිලි නෑ. වෙල්ලේ ආය, සබරවත්ත, අබරල ගාල ඔය තුම්මන් හන්දියට ගෙනත් දාන දාන ඉලක්කට්ටු එතකොට ওই වැහි කාලෙදී දිය කඩිති මම ওই දිය කඩිති ළඟ නතර වෙලා බලන් යනවා බලන් ඉන්නවා පිටපැට රංගන රංග මං බලන් ඉන්නවා මං හරි ආස්වාදයක් ලබනවා මේ මගේ ජීවිතේ මේ තියෙන මට හිතාගන්න බෑ මේ ජීවිතේ මේ ගීතේ තියෙන මේ පිටපැටව රැළ ඔහුගේ සුවඳට ඉව කෙරුවා කියන මේ යෙදුම හරිම පුදුමයි ඒ කියන්නේ දැන් ඔය සියටල් කියන රත්තු ඉන්දියානු නායකයා තමයි මේ ලෝකේ লীලා තියෙන අතිශය චමත්කාර ජනකම ලිපිය লীලා තියෙන සබහාදාම ගැන. හරිම අපූර්වී විශ්වජනකයි. ඒ අදහස් මේ කොහොමද මේ තරම් සබහාදාමක් දකින්නේ? ඔහුගේ ඉව මේ සපුතන්ත්‍රය කියන නිර්මාණ කාය තුල මම දැක්ක මේ යෙදුමින් තිත්ත පැටවුර ඇල ඔහුගේ සුවඳට ඉව කෙරුවා. කොහොමද මේ ජලයේ ඉන්න මත්ස්‍යෙක් පිටින් ගිහිල්ලා බලන කෙනෙක් කොහොමද ඉව කරන්නේ? ඒතර මෙතන තියෙනවා සබහාදහමේ පුදුම ජීව විද්‍යාත්මක සත්‍යයක්. ඒ සත්‍ය කොහොමද මේ නිර්මාණකරුවෙක් දකින්නේ? ඒක හරි සියුම්. හරිම සියුම්. ඒ නිසා මේ නිර්මාණකරුවෝ කියන අය නම් හරි පුදුම අය කතා කරන්න කාලේ යන්නේ නැහැ මම ගීතේ ගන්න. Thank you. දෑසින් එක දරුවෙක් සනි වී එනවා සඳහක් ලෙස ලැබී සමු දෙස බැලුවා බිම්වල්හි නැහි හිස වැනුවා ඒ දඬු මංසද හිත පැටව රැළ ඔහුගේ සුවඳට දිව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද කුංචි දෙපා එක තැන රැඳුණා දහමුදුනේ නෙළුම් රටාවකි තනගොල්ලේ නීල කොබේරන පේලි සැදීහින මුතු ඇහිලි මද තියාගාලේ ගිනිමත් දහනේ කුසගිනි නොදැනි තාමත් ඔහු මේ වන්නවිල්ලේ පිටු අතරේ නොවැදෙන දැසින් වනවතුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙසට කඳුලක් නැගුවා ඔහුට මුවාවි පාකල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා සබුදන්ත මහත්මයා ඒ ඔබද එතුමන් කියන විදිහට ඒ එතුමන් ඔබ කියන විදිහට ඔබද ගීතය මම මගේ මලින් මලට පොතට මම ඉතුලක් කරලා තිබුණා ඒ ගීතය මම හඳුන්වා තිබුණේ මම කියලා මේ කොටස මේ මේ ගීතය ඒකෙන් මම ඒක ජීවත් වෙන්නේ මම මගේ තාම දුප්පත් බොහොම කිසිම රජයේ පිටක් නැති බොහොම දුප්පත් ඉස්කෝලයක මම ඉගෙන ගත්තේ දෙව්රුවල වලතර මහාවිද්‍යාලය. මහාවිද්‍යාලයේ මේ වලතර විද්‍යාලය ඒකට. ඒකේ පොඩි පන්ති ඉගෙනගෙන දවල් ගෙදර ගියාම මට ඉස්කෝලේ පේනවා මම මැවිලා පේනවා. මට මගේ ගෙට ගෙවල් තුනකට ඉතන හැපතෙන් තමයි ඉස්කෝලේ තියෙන්නේ. නමුත් ඒ කෙටි පාර මගහැරලා අර ලොකු රවුමක් ගහගෙන ගම පුරාම ඇවිදගෙන තමයි මම ආපහු ගෙදරට එන්නේ. ඒ ආසාවට. ඉතින් ගමේ ඉස්කෝලේ අර යුවන්ත සම්පව රෝමාන් ජේසු කියන ගාථා කියනකොට අතේ තියෙන පොත් ටික කිහිල්ලට අරගෙන ටාප් එක උඩින් කකුලක් දාගෙන තමයි අන්තිම ගාථාව කියන්නේ. ඉස්සෙල්ලාම යන්නේ කෙනා තමයි දිනුව. ලැබෙන දෙයක් නැහැ. නමුත් ඒක තමයි කියන්නේ වෘත්ත. හැමදාම මේ වැඩේ කරනවා. ඔය වගේ සීලෙ තමයි යනවා. අන්තිමට යන්නේ මම. මට ලොකු ගමනක් යන්න තියෙන නිසා මම මම අන්තිමට වෙනවා. ඒ සියලු දෙනා ගියත් පස්සේ අන්තිමට යනකොට මට පේන දේවල් තමයි මම ලියලා තියෙන්නේ. අර ඇලේ මම කතා කරන මාළු. ඒවා හරි සුන්දර දේවල්. මොන මේ මේ බිම්මල් පිලා දිනවා. ඒවා මට hina වෙනවා. ඒවා මාත් එක්ක කතා කරනවා. ඒවා මම දකින්න දේවල්. ඒවා ඇවිල්ලා උවත්තට ඇවිල්ලා උවත්ත රබර් වතුර ගිහිල්ලා. ඉතින් ආපහු ගෙදරට. එහෙමයි මගේ ජීවිත රටාව කියුනේ. දැන් අහන්න අවසර දෙනවා අනිවාර්යයෙන්. දැන් ඒකට මාගම සේකරයන්ගේ තුම්මංහන්ගේ චිත්‍රපටිය ඔබ නරඹලා තිබුණාද නැද්ද? නෑ. නෑ. මොකද මම මම ඕක අහන්න කියලා හිටියා මට සපෝගෙන් අහන්න බැරි වුණා. මම මේ ප්‍රසිද්ධිය අදහන්නේ. මොකද තුම්මංහන්දී අර ළමයි පාසලට එනවනේ. මතකයි තියෙන්නේ දර්ශන ටික මේ තුම්මන් හඳේ නරඹලා තියෙනවා. හරිම අපූර්වයිනේ. ස්වභාව පරිසරයත් එක්ක බැඳුණු ළමා කැලක් මෙතන පෙන්වන්නේ. මට හිතෙනවා මේ දර්ශන පේලිය දැකලාද මේ අදහසක් ආවේ. බලපුවාම ඊටත් එහා ගිය එකක්. ඇත්තට මේ ගීතයට පාදක වුණේ මට මුලින්ම ලැබුණේ මෙලඩි එකක් මේක. ඉච්චම් ජවදහරු මෙලඩි එකක් පටිගත කරලා හඬ පටේ මට ලැබුණේ. කිසිම දෙයක් නෑ අහන්න. කයින් රහන්න කෙනෙකුත් නැහැ රෝහණ රෝහණ දන්නෙත් නැහැ කියනවා කීප දෙනෙක් මම කවුරක්වත් දන්නේ නැහැ කියනවා ඉතින් මම නිදහසේ කල්පනා කරලා අරනවා අන්තිමට මේකම කිව්වා මට පුදුමයි මේ ගීතය කොහොමද ලියන්නේ අකු ඒක නම් මහා විස්මයජනක කාරණයක් ඔබ මේ පූර්ව නිර්මිත තනුවකට මේ වචන ගොනු කළා කියන එක නම් මට හිතා ගන්නත් බැහැ. දැන් සුනිල් මතක් කර කාරණේ නිසා මට හිතෙනවා මෙහෙම 963 අවුරුද්දේ මාගමසේකර කවියා පළ කරන හෙටිරක් පහයි කියන පොතේ 13 වෙනි කවිය. එහෙම කියනවා. කලාතුරකින් දවසක ගමට යන විට අපේ පරණ ඉස්කෝලේ පෙනීමට සිංහල උළු හෙවිලි කලේ වහලයට සංගවා තිබී මගේ ජීවිතයේ සතුට. ඊපස්සේ කියනවා එකමට වගේ ඔහුගේ නිල් ආසට දැසහිලා කොළුවෙක් සිටි පන්තිය කෙළවරට වෙලා ගහකොළ කියන දේ ඇසෙනා මුත් කනට ගුරුතුමා කියන දේ නැසේ හොට මෝණක් කටක් හරියට නොපෙනුනත් මට ඒ ඉන්නේ මායයි සැකහිතේම ඒ කවියම තමයි මේ. මම කියන්නේ කොහෙත්ම සප්තන්ත්‍රය අනුකරණය කළා කියලා උපුටා ගත්තා කියලා මේක විශ්වාදීන කල්පනාවක්. ඔය අදහසම මට අනන්ත අපේ අංශ පිටිස්සර ගමේ පුංචි කාලේ ස්කෝල් ගිහිනකොට මටත් ඕක ඕම හිතලා තියෙනවා. නිසා මේක හේතුදනකොට එකපාර ඇති වෙන්න පුළුවන් කල්පනාවක්. ඒකේ රමණීයත්වය වෙන්නේ දැන් සේකරගේ නිර්මාණය කවියක් විතරයි. සප්තන්ත්‍රය ඒක අතිශය රමණීය 90කට ගොනු කළා කියන මේ වචන හිතා ගන්න හරි අමාරුයි. ඕටමුවාවේ පාසල් යන්නේ මාදයෙන් එකමට මට හිතුණා. ඒ ඉන්නේ මායයි සැකහිතේ මට. එකම තමයි. ඒකට වඩා මේක හරි රමණීයයි. පටන් අරගෙන තිබුණේ සපු මෙහෙම නෙමෙයි. ඊට පස්සේ මම හිතන්නේ මයි ළඟ ඒ කටසටහන තියෙනවා. සපු මුලින්ම ලියපු එක. ඊට පස්සේ සපුවම ඒක ඉල්ලගෙන කපලා ආපහු හදලා දීලා තියෙච්ච පිටපත් තියෙනවා එහෙනම්. සබුදන්ත මහත් මේ කතාව කියද්දි මට ඇත්තටම මේ රත්නසිංහට ඔබතුමා මතක් වුණා. මොකද ඔබතුමා ගැන අපි කරද්දී ඔබතුමාගේ ගම ගැන ඔබ පොඩි කාලේ ඉඳලා හැදී වැඩුණු ගම ගැන තාමත්ම ආදරයෙන් මතක් කළා. ඒකට ආශක්ත වී ඉදිරිසු බලපොන් හැමදෙනාම එහෙම තමයි. මම දවසක් ඔබතුමාට යෝජනා කළා. ඔබතුමාට කිව්වා අකුරු මැකි නැහැ කියන ගීතය අපේ පෙළ පොත්වලට ඇතුළු කරන්න අවශ්‍යයි කියලා අපි ඒ තරම්ම මතක කීවා. ඒක ඉන්ඩොට් කරන්න බෑ මේ දෙපාර්තමේන්තුවේ <laughs> වරද. ඒක තමයි අපි කිව්වේ. මෙතුමා ඒ කාලේ මේ අධ්‍යාපනයත් එක්ක වැඩ කරන කාලේ මං ඉන්න කාලේ ඒ වදානකොට හොඳ නෑ. <laughs> එඩ්වඩ් ජයකොඩි මහත්මයා. ඔහුගේ ගීත ඔබට ලියෝ ගීත අතරින් ඔබේ ඔබ වඩාත් වැඩියෙන්ම ජනගත වන මන්නට පටන් ගත්තේම ගීත අතර මේ ගීතත් තිබ්බා. සපූගේ නිර්මාණ සහ ඔබ. ඔව් සපු වැඩියෙන්ම ලියලා තියෙන්නේ සුනිල්ට. ඒ අරුණකට මට. දැන් සුනිලුයි මායි එක යුගයේ හිවෙච්ච දෙන්නෙක් ඉස්සර අර සරල ගී වැඩසටහන් වලට තරගෙටනේ අපි ගෙලියන්නේ. එහෙම හිතේ යට ලොකු ලොකු උලල්කය ගැනීමේ තරගයක් නැතුවට අර අපි මතු පිටින් හැමෝම කතා කර කර තරග කරනවා. ඉතින් සරල ගී වැඩසටහනක් ආවහම මේ අපි සපෝ ඉන්නවමයි එතන. නේද සුනිල්? අනිවාර්යයෙන්. සපෝ ඉන්නවමයි. හැබැයි ඒකටත් එක පොඩි කම්මැලි හේතුවකුත් තියෙනවා. ඔක දැන් සුනිල් නම් ටිකක් කලින් ලෑස්ති වෙනවා සින්දුවලට. මම ටිකක් ලෑස්ති වෙනවා අඩුයි. මම ඒ කාලේ තරුණ කාලේ එහෙම ඉතින් අර ලෑස්තියක් නැහැ. ඔය ඔය නාට්‍ය සංගීතයට යනවා, විශ්වවිද්‍යාලයේදී වෙන වෙන වැඩවලට යනවා. ඉතින් කොහොම හරි සරල ගී වැඩසටහනකට දැන් ගුවන්විදුලි ලිපියක් එනවා. ඒක සාමාන්‍යයෙන් මාසයකට දෙකකට කලින් එනවා. හැබැයි ඉතින් මතක් වෙන්නේ සතියකට විතර කලින් තමයි මේ ලිපියත් මතක් වෙන්නේ. කොහොම හරි මේ දැන් අපේ අනෙක් ගීත රචක සහෝදර සහෝදරියන්ට කියපුවාම ටිකක් ගීත ලබා ගන්න අමාරුයි. ලබා ගන්න අමාරුයි. හෙට දෙන්නම් මල්ලි. ලබන සතිය දෙන්නම් මල්ලි කියලා සමහරවට නිකම්ම අතපසු වෙනවා. හැබැයි ඉතින් අපිට පොඩි බය නැති ගතියක් තියෙනවා ඒකට. ඉතින් රෝහණට අපි කියනවා රෝහණ මෙලඩි එකක් හදමු. මෙලඩි එකක් හදමුකෝ. ඉතින් මෙලඩි දෙක තුනක් හදනවා. ඉතින් ඕක අරන් අපි යන්නේ සපුව ළඟට තමයි. සමහර වෙලාවට මෙලඩි එක හදනකොටත් සපු වෙතන ඉන්නවා. ඒක නිසා බය නැහැ. සමහර ලාවට සරල ගී වෙතනම් ඒක තනියනේ. තනිකදනේ. අපුනේ. ඔව්. සපු. අපි තනියෝ තමයි. එතකොට මේ ඔය ලක්ෂ්මණලගේ ගෙදර එහෙම තමයි වැඩිපුරම අපි පැයට තනු හදන්නේ. ඉතින් කොහොම හරි එහෙම හදලා හෙට උදේ සරල ගී එකේ භාගයක් ලියලා දෙනවා. ඔබ දැන් අනවුන්ස්මන්ට්ස් දාන්න ඕනේනේ. නිවේදකට එහෙම සින්දුවේ මුල ඕනේ. ලිව්වේ කවුද කියලා ඕනේ සංගීතේ කවුද ඕනේ ඉතින් ඒ හින්දා මුල ටික විතරක් ලියලා දෙනවා මම හෙට උදේ එතෙන්ට එන්නම් ඔයා යන්නකෝ කියලා අපිට කියනවා ඉතින් හැබැයි අපි පළවෙනි සින්දුව ගන්නකොට දෙවෙනි සින්දුවත් ලියනවා අර මෙලඩි එකට ලියන එක හරි අමාරුනේ අර රත්නශ්‍රී මහත්තයා කිව්වා වගේ එහෙම හැබැයි දැන් සමහර තියෙනවා මේ ඔය పూర్ව තනුවලට ලියපුවාම අහුවෙනවා අපේ කන වැකුණ ගමන් අහුවෙනවා මේක අනිවාර්යයෙන්ම මේ තනුවකට තමයි ලියලා තියෙන්නේ මේ ගලපගන්න බැරුව අනේ කියලා දාලා තියෙනවා අයියෝ කියලා දාලා තියෙනවා එහෙම පොඩි සක්ක පද තියෙනවා එහෙම තනුව වලට ලියනකොට ගොඩක් අයගේ හැබැයි මේ එහෙම අහුවෙන්නේ නැති කීප දෙනයි ඉන්නේ තනුවකට හරියට ගැලපෙන්නට ලියන්න ඒ අතරින් ප්‍රමුඛයෙක් තමයි සබුදුන් මහත්මයාගේ තනුව අනුව ලියුණු ගීත පිළිබඳ රත්නශ්‍රී මහත්මයා පසුව කතා කරන්න හිටියේ. මොකද ඒක ඇදිලා ඇදිලා ආවා. මේ ගීතයක් රස විඳින්න අවශ්‍ය දොඹ මලින්. මේ ගීතය මුල්ම කාලෙක වෙන ගීතයක්. මේ තනුවකට අනු ලියුණ ගන්න මේ. අන්න ඒක තමයි රහස. දොඹ මලින් මලක රේණු තලන තුරුණු බඹර රැහි. දැන් මේ වාගේ ගීතයක් මම ඔය කියපු සාත් මන් දන්නේ ඊළඟට දොඹ මලින් ගායනවා කියලා. රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ දැන් මේ වගේ සාහිත්‍යමය වචන ටිකක් අපටත් පුදුමයි කොහොමද ලියන්නේ කියලා දැන් ඒක එක තැනක තියෙනවා නව දැන් ආකෘතියත් ලේසියිනේ දැන් රෝහණ හදලානේ තියෙන්නේ ආකෘතිය ආකෘතිය දැන් රෝහණත් ඒ අතින් හරිම විශ්මිතයි. මොකද තනුවක් නිකන් හදන්න බෑනේ. බොහෝ අයට තනුවක් මේ ස්වාධීනව නිර්මාණය කරන්න බෑ ගේය පද රචනාවක් නැතුව. ඒකත් වෙනම දක්ෂකමක්. හැබැයි එතන තියෙන්න ඕනේ ආකෘතිමය ලක්ෂණ. පද රචකයාව පොළඹවන්න ඕනේ මෙන්න මේ ආකෘතියට ලියන්න කියලා. රෝහණ හරි හරි ආකෘති දාන්නේ. රෝහණ ඒවා හරියට තුලනය කරලා තමයි ඒ අනුව නිර්මාණය කරන්නේ. ඉතින් මේකේ වෙනස් ආකාරයක් තියෙනවා. නව යෞවනේ පිපි මල් වනේ රණ තිසර ළමද සෙවනේ මදු සාදයයි. කොහොමද මේ තිසර ළමදේ සාදයක් පවත්වන්නේ? මදු සාදයක් නිකං සාදයක් නෙමෙයි. ඉතින් ඕක ඕක වෙන විදිහකට කිව්වනම් ගුවන් විදුලියේ ප්‍රචාරය කරන්නත් දෙන්නේ නැහැ ඒ දවස්වල. රණ තිසර ළමද සෙවනේ මදු සාදයක්. ඒක බොහොම සංවරයෙන් තමයි චපු කියලා කියන්නේ. එhmenan රෝහණවත් සිහි කරමින් අපි ගීය ගායමු. Thank you. කොළඹ මල්ලි මල කරේ නොතලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රංගනු බලා මල් මුවරද සැලේ දොඹ මල්ලි මල කරේ නොතලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රංගනු බලා මල් මුවරද සැලේ අද සුවයම වෙත රඳන විහඟ ගීතයයි සුව සිහින වැලක මල් පී දෙන කාලයයි නව යෞවනේ පිපි මල් වනේ කන්නතිසර ළමෙද සෙවනේ මధు සමෙද සෙවනේ මధు සාගයයි රොම්බ මල්ලින් මල් එකදේ නුකලන තුරුණු බඹර රැහි මද මති ඉපිල රංග නුබලා මල් මුව රද සැලේ කුළු පුරා නිල්ල නිලන කාලයයි ගන්න මොනද කිකිනි හඳින්නගෙන තාලයයි අසරල් සලා කඳුලල් නිවා හිත නිබඳ සොයන නිම්බල සොඳුරු ගීතයයි දොඹ මල්ලි මල්ලකරේ නුතලන තුරුණු බඹර රැහේ මද මතින් පිපිල රංග කුබලා මල් මුව රද කලේ දොඹ මලි මල් කරේ නොකලන තුරුණු බඹර රැහේ මද මතින් පිපිල රංග නුබලා මල් මුව රද කලේ ලිව්වා හරි. ඒ තනුවට අපි හරි වචන ටිකක් ලිව්වා නම් ලියන්නේ අර විදිහට තමයි. දැන් මම තරු නිර්මාණකෙක් නෙමෙයි. තරු නිර්මාපකෙක් නෙමෙයි. ඒ වුණාට මේ නාන කාමරේදී මාර තනු වෙනවනේ. පදමාලාව මුකුත් නැහැ. එහෙම වෙන්නේ නැද්ද ඇත්තටම? ඇත්තටම රෝහණ්ඩ තරම් එහෙම දක්ෂතාවයක් අපිට නැහැ. නමුත් අර තනි වුණාම ඒ තනි වෙච්ච ලෝකේ මොකද්ද මන් දන්නේ නැහැ. ඒකද දන්නේ නැහැ ඔය ජනකවි විහිළුනේත් නේද? සත්‍යසිවත්ද? పూర్ව නිර්මිත තනුවලට අනුව ලිවීම අපේ ගීත සාහිත්‍ය ගත්තම ගීත රචකයෝ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ ගීත ජනප්‍රිය මිනිස්සු දන්න ගීත. හැබැයි අර්ථාන්විත සුරස පද වේමන් සහිත තනු අනුව රචනා කරන ගීත මෙතුමන් ගීත වගේ. ඔබතුමා ගීත රචකෙක් විදිහට තනු අනුව ලියන එක ලේසි වැඩක්ද? ඒක එහෙම කරන්න පුළුවන් වැඩ. ඔබතුමා මං ගීත ඉස්සෙල්ලා මේ මට ඒක වචනයක් දෙන්න. ওই කාලේ අපි සමහර තනු හම්බුනහම දැන් ඉතින් සපු ලියනවා වැඩිනේ. හැම තනුවම ගෙනියනෝනේ. එහෙනම් අපි වෙනත් වෙනත් රචකයන් ළඟටත් ගිහින් තියෙනවා මම. ගිහිල්ලා මේ මෙලඩිය මේ ලස්සන මෙලඩි එකක් තියෙනවා ලියලා දෙනවද කියලා. අප්පු අප්පු මට නම් බෑවුවා කරන්න. මම සින්දුවක් දෙන්නම් ඒකට ඕන ඒක තමයි ඒකේ හැටි. දැන් මුලින් තමුන්ගේ සුවීය නිර්මාණයක් විදහසේ ගේපද රචනාවකට දාන අයත් වෙනම ඉන්නවා. ගේපද රචනාවකට පෙරලන අය. තනුවට ලියන අයත් ඉන්නවා. ඔය දෙකම කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒකෙනි තමයි සබෝ. ප්‍රශ්න සීමාව. ඔබ අහන ප්‍රශ්නේ මේ ගීත රචකයෙක් හැටියට මම නම් වපාසාර්ථකයි ඒ තනුවට ලියන එකට කියලා. මට ඒක කරන්න හරි අමාරුයි. මම ගීත හත අටක් ඕනනම් ලියලා තනුව වලට ලියවෙන්න. ඒක ඔය 4000ක් විතර මම වැඩි ලියනවා. ඒකත් දෙකක් මතක් කරන්න. <laughs> මට දැන් මතක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ ඒවත් ප්‍රකට ගීත නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. හැබැයි මෙහෙම දැන් මාගමසේකර කවියෙක් හැටියට ඔහුගේ අර මම කලින් සඳහන් කළ හිත ඉලක්කය පොතේම තියෙනවා. රවිශංකර්ගේ සිතාර වාදනයක් අහලා ඒ හැඟීම ඔහු වචනයට නගපු කවියක් තියෙනවා. අල්ලාරක්කාගේ තබ්ලා වාදනයක් ඔහු කවියට නගපු අවස්ථා තියෙනවා. ඒවා අවාචික සංවේදනනේ අතරම අවාචික ඒවා. නමුත් ඔහු ඒ භාවයන් වචනේ සාහිත්‍යයට නගන එම අවස්ථා තියෙනවා. ඒ අරුණම පූර්ව නිර්මිත තනුවකට තීරණයක් ඇතුව සාහිත්‍යමය අභියක් ඇති ගීතයක් නිර්මාණය කරන එක නම් හරි අමාරු වැඩක්. ඒකේ ඊටම දක්ෂයෙක් තමයි සපු ඇතර මම කියන විදිහට මට හිතෙන විදිහට. ඒකට හේතුවක් තියෙනවා හැබැයි. දැන් ඕනම ගීත රචකයෙක් ගීතයක් ලියන්නේ ඔහුගේම තනුවක් තියෙනවා. ඔහු අනුයන විරිතක් ඒක ඡන්දසක්. ඔහු විරිතක් තියෙනවා. ඒ අනුව ලියන්නේ. ඉතින් ඒව අපේක්ෂා කරන සංගීතයක් සහ තනුවක් ඒක තියෙනවා. ඒව කැමති නෑ ඒන් බාහිරව වෙනත් ඒකට ආරෝපණය වෙන්න කැමති නෑ එකක්. සපෝට් එක හොඳට පුළුවන් කරන්න. අනෙක් කාරණේ තමයි පූර්ව නිර්මිත තනුවකට අපි තුමු රාගයක් මූලාශ්‍ර කරගත්තා නම් රාගයක දොර සංගති ඇසුරු කළා නම් ඒ රාගයට ආවේනික මුඛ්‍ය රස තියෙනවා. ඒවා පෝෂණය කරන්න අනිවාර්යයෙන් සිද්ධ වෙනවා ගීත රචකයාට. ඒ වගකීම තියෙනවා. ඉන් බැහැරව ගියොත් ඒක අසාර්ථකයක් වෙනවා. නමුත් ඒ හැකියාව මම හිතන්නේ හොඳටම සපුට තියෙනවා. ඒක තමයි මට දැනෙන කාරණා ටික ඔය පිළිබඳව කියන්නේ. සපතන්ජ මහත්මයා ඔබලොත් විමසිය යුතුනේ දැන් පූර්ව නිර්මිත තනුව අනුව ඔබ එඩ්වඩ් ජැකුඩ් මහත්මයා කියන විදිහට බොහෝ ප්‍රමාණයක් ලියා තිබෙනවා. ඔබ අර මලින් මලට කියන පොතෙහි ඔබ තරු ලකුණක් යොදා තිබෙනවා ගීත විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ ගීත ප්‍රමාණය මෙතන නැහැනේ. ඉතා ජනප්‍රිය වගේම ඊට බොහෝ ප්‍රමාණයක් ඔබ වෙත ප්‍රියයිද නැත්නම් මේ ඉල්ලීම නිසාම දෙන්න වුණාද මොකද්ද මේ ඇත්තටම ගීතය ලියන්න ඉස්සෙල්ලා මගේ ප්‍රියත්වයක් තිබුණේ නැහැ ගායිකයෙක් ගායකයාගේ ඔය ගායිකාවගේ ඉල්ලීම් පරිදි තමයි මම එහෙම ඒ මෙලඩිය බාර අරගෙන ඒකට වගන දාන්නේ. ඉතින් හරි අමාරුයි කතන්දරේ. හුඟක්ම අමාරුයි ඇත්තටම. දැන් තුනෙල්ට මෑතකදී කරපු ගීත කීපයක් තිබුණා. මම තම ආගේ මගනේ. ඔව් ඒ වගේ හුඟක් හරි මම ඒවා. ඉතින් එහෙම සෑහෙන දුරට මේ බදින්ද මම නිකන් ගීතයක් ලියනට වැඩිය ඇත්තට සෑහෙන දුරට අමාරුයි. අර එඩ්වර්ඩ්ගේ මාරම්බරි කියන ගීතය මට දුන්නේ ප්‍රතිගත කරලා හඬපටයක් මතක නේද? ඒ හඬපටේට මම මේ වචන ටික ලිව්වේ මාරම්බරි ගීතේ. අන්තරාජිත් එහෙමයි. අන්තරාජිත් එහෙමයි. ඒ වගේ ඇත්තටම මම සෑහෙන දුර මහ තියෙනවා. නමුත් අර මේ ස්වයං නිර්මාණයක් කරන එක තරම් පහසු කටයුත්තක් නෙමෙයි මේක. ඊට වැඩිය වද විඳිනවා. ඒ හිතින් වද විඳිනවා. හරි අමාරුයි. ගීතය සමාජයට ගියාම මිනිස්සු මහාන කටි මොනවා හිතයිද කියලා මට බය හිතෙනවා. දැන් මොකද සාර්ථක දෙයක් කළාම මම ඉතින් සතුටේ මාර දෙන්නේ. මම මම කියන ගීතය එඩ්වර්ඩ් හෝ සුනිල්ට හෝ කවුරු ගායිකාවට ගායකයට ගායකයෙකුට මම ඒක තමයි සන්තෝෂයෙන් දෙනවා. මොකද ඒක සාර්ථක වෙනවා මට 100ක් පැහැදිලි නිසා. ඉතින් ඔබ ඇතු ප්‍රශ්නෙට උත්තරේ නම් මෙලඩිකට ලීන එකට මම එච්චර ප්‍රිය නෑ. දැන් කරන්නෙම නෑ. අපි කිව්වොත් නම් කරන්න ඕනේ. <laughs> ඒ කාලෙත් එහෙමද ඉතින් ඉතින් අපි හැමදාම ඉතින් රණ්ඩු වෙනවා ගහ බැන ගන්නවා නේද සුනිල්? අකුරු වගේ කියන ගීතයත් මෙලඩිකක්. ඉතින් ඒකට වචන දාලා දුන්නා. එතෙන්දි ප්‍රශ්න ගොඩක් ඇති වුණා. <laughs> හුඟක් දුරට ඉතින් මට ඕන කරන දේ කරගන්න විදියක් නැහැ එතන. මෙලඩියට කොටු වෙලා තියෙන්නේ. ඒ කොටු කොටු වෙච්ච මෙලඩි එක තමයි වචන ටික දැන්නේ. කොටු කරලා ලියලා ලියවලා තියෙන්නේ. හොඳයි. එහෙන් බලපුවම තා ජනප්‍රිය බොහෝ ගීත තනු අනුව නිර්මිත ගීත බලපුවම දුක්මුස් ගැත්තකුත් තියෙනවා නේද දුක්මුස් මැතුකුත් තියෙන අතරම සාමාන්‍ය ඒවා ගීත ලියපේක හරියට මේ මේ බෙල්ලාගේ වේදනාවනේ මුතු මුතු මාලේනේ ඔව් නේද ඒ වගේ තියෙන අපි ඒක ජනතාව මේ රසිකයාට ලොකු ආභරණයක්. නමුත් නිර්මාණකරුවාට ඒක ලොකු වේදනාවක් මේ බලපාව. ඒ වගේ අපි හදවත් සමාවෙල්ල <laughs> මේ මෙලකට ලක්ෂණ ජීසේකර මහත්මයා රටේතුමන්ව වේදිකාවට කැඳවීමට අවශ්‍යයි. ලක්ෂණ ජීසේකර මහත්මයා එතුමන්ගේ අර මීට අවුරුදු 19කට කලින් ලිව්ව මලින් මලට පොත. ඒ පොත පමණද ඔබතුමා නෑ ඊට පස්සේ ඊට පස්සේ මල් මල් මහත්තයා කියලා එකක් කළා. ඒ පොත තේරෙන ඔබතුමා ගැන විශේෂයෙන්ම ලක්ෂණ විජේසේකර සිය පවුලටම ස්තුතිය ඔහු පුදකලා තියෙන හර්ධවර්ධ මිත්‍ර ස්නේහය පළ කරලා තියෙනවා. සපෝ නැමැති නිර්මාණකරුවාගේ මුල්ම අවස්ථාවේ ඉඳලා මේ දක්වාම ඉන්න නිර්මාණ සහෘදෙක් සගේක් විදියට ගුවන්විදුලියේදී මුණ ගැහුණු ගුවන්විදුලියත් එක්ක බඳිනවා. සපෝ. දැන් අපි මුණ ගැහුනේ 70 දශකයේ මුල් මුල් භාගයේ. සුදර්ශී තමයි අපේ මම හිතන්නේ මුලින් මුල ගැහුනේ. විශේෂයෙන් අපේ නාට්‍ය ගැන හැම දෙයක් ගැනම සාකච්ඡා කරන තැන <laughs> එතන තමයි. ඉතින් දැන් තමයි හැමදේම අපි නාට්‍ය බලන්න ගියේ, චිත්‍ර ප්‍රදර්ශන බලන්න ගියේ හැමදේම කරේ එතන ඉඳලා තමයි. එතන ඉඳලා මේ මිත්‍ර සේවනයේ ආරම්භ වුණේ. ඉතින් ඒක මේ දක්වාම තියෙනවා. අඩුවක් නැද? දැන් අපි දුක සපු සමා වෙන. සපු සම්ත්‍රි මහත්මයා. <laughs> සුවිගේවල සමා වෙන. තම් පොඩි වෙන. <laughs> සපු සම්ත්‍රි මහත්මයා මේ අපි ගුවන්විදුලි එතුමාත් එක්ක වැඩ කරන කාලේ සමහර එතුමන් එහෙම කතා කරන්නේ ටිකක් පැත්තකට වෙලා ඉන්න. කොහොමද ඒක? දැන් ඔබතුමන් කියන විදිහට ඔබ ඔබතුමන්ම කියන විදිහට දේශපාලන කර අවුරුදු ගාණක් පූර්ණ කාලීනව කරලා තියෙනවා. හැබැයි වුණාට ටිකක් නිහඬ චරිතයක්. අපි දන්නේ නැහැ මොනවා කරනවද කියලා. අපි දන්නේ මොනවා කරනවා මොන රස්සාව කරනවද අවුරුදු 15ක් කියලා අපි දන්නේ කිසි දෙයක් අහලත් නැහැ අපි <laughs> දන්නේ නැහැ. උත්තර දෙන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙමත් කරන වෙලාවල් තියෙනවා. ඒකේ තරම නිහඬයි. ඒ නිහඬ බය තුළ තමයි මේ නිර්වාණ සියල්ල විහිවන්නේ. දැක දෙපාලන් ගිගිරි සරණ මා කැඳවා නොතෙවෙන් සුසිය ගෞදුර ඇදෙන ලෙසින් සූප සුසුම් නොහෙලන් දැත දෙපාලන් ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිව්සිය ගෞදුර ඇදෙන ලෙසින් සූප සුසුම් හෙලන්නේ මග පියවර නැකෙන ලෙසින් ඈතට යනු වෙන අසුරු සැලින් මාහඬ වන්නට සිහින තුලින් අයතිමි අලිමෙහි නොයන ලෙසින් දැත දෙපාලන් දිගිරි සරින් මා කැඳවා නොතෙවෙන් සිව්සිය ගෞදුරේ ඇදෙන ලෙසින් සූප සුසුම් නොහෙලන්නේ යහනත වන් අකුණු සරින් මතක සිහින සිතුවිලි පුබුදන් අද මල් ගමදා මම වැළපෙම් විතුලියසේ යලි සිනහා නොවෙන් දැත දෙපාලන් ගිගිරි සරින් මා කැඳවා නොතෙවෙන් සූසිය ගෞදුර දෙන විසින් සුසුසුම් නොහෙලන්නේ අද මේ අපේ වාදක මණ්ඩලය. වයලින් වාදනය රෝහණ ධර්මකීර්ති, ෂෙල්ටන් විජේසේකර, දාශ රත්නායක, සිතාර් සිදස් සෝමසුන්දර, බත්නලා ශාන්ත සමරනායක, කීබෝඩ් හසන්ත ජයලාල් චාමර හපන්ගම, ගිටාර් සුසන්ත මధుර පිරම සමග චින්තක ලක්මාල්, තබ්ලා වාදනය කළේ විදිත් රණවීර, ඔට්ටපෑඩ් සිසිර ධර්මරත්න, සංගීත මෙහිම විශාරද රෝහණ ධර්මකීර්ති. අද නාද සංකලනය ආනන්ද පද්මශ්‍රී සමග නිශාන්ති රණතුංග මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ හේමචන්දසිරි අතුල්සිරි සපතන්ත්‍රේ විශේෂ ස්තුතිය ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු වංශයට සහ කුමාර ප්‍රනාන්දු මහතාට අධීක්ෂණය කළේ සිංහල සේවා අධ්‍යක්ෂ මහතිය ජයතිලක සදේශ රටා නිෂ්පාදනය කළේ කුමාර ශ්‍රලා ප්‍රනාන්දු මම ඔබේ හිතවත් Himananda Rajapaksa Sri Lanka Telecom POTV channel 365 වෙනුවෙන් රුචිර විඩකොන් මහත්මයා ඇතුළු SLDBO TV කණ්ඩායම හැම දිනාටම ස්තුතියි. කැමරාකරණයෙන්, ආලෝකකරණයෙන් සහ සියලු කාර්යයන් වල දායකත්ව ලබා දුණු හැම දිනාටම බොහොම ස්තුතියි. ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා.